තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද දවසෙත් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සදහවක් පින්වත් ඔබ සියලු දෙනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අදට નિયમિત මාතෘකාව අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි සති කිහිපයකට ඉහතදී කුසල චෛතසික එහෙම නැත්නම් සෝභන චෛතසික පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරන්නට යෙදුනේ. එයින් අපි මූලික වශයෙන් කතා කළේ සෝභන සාධාරණ චෛතසික. ඒ කියන්නේ සෑම කුසල සිතකටම පොදු නොයරදීම එහි යෙදෙන චෛතසික. සාධාරණ කියලා කියන්නේ පොදු කියන අර්ථය. සාමාන්‍ය ජනතාව සාධාරණ කියලා කියනවා ධර්මානුකූල වගේ අර්ථයකින්. නමුත් වචනාර්ථය ගත්තහම සාධාරණ කියලා කියන්නේ පොදු කියන. එතකොට සෑම කුසල්සිතකටම පොදු වූ චෛතසික ධර්ම සෝමන සාධාරණ කියලා හඳුන්වනවා. ඒ සෝබන චෛතසික ඔක්කොම 25ක් තියෙනවා. ඒන් සෝබන සාධාරණ චෛතසිකය කියන්නේ සෑම කුසල්සිතකම නොවැරදීම යෙදෙන චෛතසික 19ක් තියෙනවා. 19න් අපි දැන් දෙකක් කතා බහ කළා සද්ධාව සහ සතිය. එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ හිරි ඔත්තප්ප සහ ඉන් ඉදිරියට කාරණා. එතකොට හිරි ඔත්තප්පය පිළිබඳව අපි අකුසල චෛතසික පිළිබඳව කතා කරනකොට ඒ අකුසල චෛතසික අතර අකුසල සාධාරණ චෛතසික හතරක් ගැන අපි කතා කළා. මෝහ අහිරික අනොත්ප්ප උද්දච්ච කියන මේ காரணා සෑම අකුසල් සිතකම නොවැරදීම යෙදෙන චෛතසික ධර්ම. එතකොට කවර හෝ අකුසලයක් සිද්ධ වෙන්නකොට ඒ අකුසලය සමග අහිරික සහ අනොත්ප්ප කියන මේ චෛතසික දෙක අනිවාර්යයෙන්ම පවතී. ඒ වගේ තමයි යම් තැනක කුසලයක් ජනිත වෙනවා නම් ඒ ඕනෑම කුසල් සිතක හිරි සහ ඔත්තප්ප කියන චෛතසික ධර්ම දෙක අනිවාර්යයෙන්ම පවතින. අහිරිකානොත්තප්ප දෙක අකුසල සාධාරණයි, හිරියොත්තප්ප දෙක කුසල සාධාරණයි. එහෙම නැත්නම් සෝවන සාධාරණයි. එතකොට මේ චෛතසික ධර්ම දෙක තාමත්ම ප්‍රබලයි. ඒ ප්‍රබල වෙන්නේ අකුසල පක්ෂයේහි පුද්ගලයා යොදවන්නට ප්‍රධාන වශයෙන් පසුබිම හදනවා, පදනම හදනවා අහිරික අනොත්ප්ප කියන චෛසික ධර්ම දෙකේ. ඒ වගේම කුසල පක්ෂය තුල පාපෙන් වළකින්න, කුසල් වඩන්න, විශේෂයෙන් සීලය සම්බන්ධව නොකල යුතු දේ නොකර සිටින්න, කල යුතු දේ කරන්න. එතකොට නොකිව යුතු දේ නොකියා සිටින්න, කිව යුතු දේ කියන්න, නොසිතිය යුතු දේ නොසිතා සිටින්න, සිතිය යුතු දේ සිතන්න. මේ මේ විදිහට සිත කය වචනය කියන ద్వාරත්‍රයම සංවර කරගන්න අපට උපකාර වෙන ප්‍රධානම මූලධර්ම දෙකක් තමයි හිරියොත්ප්ප කියලා කියන්නේ. ඒ නිසා අකුසල කතාවේදී ප්‍රබල වෙනවා අහිරිකනොත්ප්ප කුසල කතාවේදී ප්‍රබල වෙනවා හිරියොත්ප්ප දෙක. ඒ නිසා කුසල පක්ෂයේහි තාමත්ම ප්‍රබලම චෛතසික ධර්ම දෙකක් තමයි හිරියොත්ප්ප කියලා කියන්නේ. එතකොට අපි කතා කළා පෙර දිනේ අකුසලයේ පිළිබඳව කතා කරනකොට අහිරික කියලා කියන්නේ පාපයට ලැජ්ජා නැති බව. එතකොට හිරි කියලා කියන්නේ පාපයට ලැජ්ජා ඇති බව. දැන් මෙතනදී සාමාන්‍ය කතා විවාහාරයේදී මේ ධර්ම දෙක ලැජ්ජා බය කියලා හඳුන්වනවා. හැබැයි සිංහලට ඒ අර්ථකථනය එහෙම කළාට ඒක පරිපූර්ණ අර්ථ විග්‍රහයක් නෙමෙයි. ඒ මොකද ඒක පරිපූර්ණ වෙන්නත් නම් ඒකට තව වචන කිහිපයක් එකතු වචනයක් එකතු වෙන්න ඕනේ. පාපයට ලැජ්ජාබය. නිකම්ම ලැජ්ජාබය කිව්වට හරියන්නේ හිරියොත්ප්ප කියන දෙක සිංහලට පරිවර්තනය කරනවා නම් ඒක පරිවර්තනය කළ යුත්තේ නිකම්ම ලැජ්ජාබය කියන අර්ථයෙන් නෙමෙයි පාපයට ලැජ්ජාබය. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ සාමාන්‍ය ලෝකයා කුසලයට ලැජ්ජා වෙන ගතිය කුසලයට බය වෙන ගතියකුත් තියෙනවා එතකොට ඒක මේ කියන හිරියොත්ප්ප ධර්ම නෙමෙයි කුසලයට ලැජ්ජා වෙන ගතිය කියලා කියන්නේ ඒ කුසලය කුසලයේ හැසිරෙන්නට ඒ විදිහෙන් සිත කය වචනය හසුරුවනකොට සමාජයෙන් Tamanට නිନ୍ଦා එයිද අපහාස උපහාස එයිද තමන් ඒකෙන් අසමර්ථ වෙයිද මේක හරියට කරගන්න බැරි වෙයිද එතකොට මගේ ගැන අනිත් අය කොහොම හිතයිද මෙන්න මේ කාරණාත් එක්කලා ඇති වෙන ගැටුම එතකොට එතන තියෙන්නේ පටිග මූලික ස්වභාවය එහෙම නැත්තම් හීනමානය ඒ කියන්නේ මට මේක කරගන්න බෑ මට මේක කරන්න හයිය නෑ කියන හීනමානය හෝ එහෙම නැත්තම් අර කියන පටිග මූලය ඔය කියන දුර්වලකම් දෙක තමයි කුසල පක්ෂය පිළිබඳව අපට ලැජ්ජාවක් ඇති වෙනවා කියනවා නම් මේ කියන සෝබන සාධාරණ කුසල චෛතසිකය නෙමෙයි. කුසල පක්ෂයේදී මැලිවීමක් ලැජ්ජාවක් ඇති වෙනවා නම් යහපත කරන්න ලැජ්ජාවක් ඇති වෙනවා නම් ಗುಣධම් වඩන්න සිල් ගන්න භාවනා කරන්න හොඳ වැඩ කරන්න සත්‍ය කතා කරන්න යහපත් දේ කරන්න යහපත් ගුණාංග පවත්වා ගන්න ඒවට අපේ මනසේ ලැජ්ජාවක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ කුසල පාක්ෂික ධර්මයක් නෙමෙයි අකුසල පාක්ෂික ධර්ම. ඒතර අකුසල වශයෙන් එතන ඇති වෙන්න පුළුවන් ද්වේෂය හෝ හීනමානය, ද්වේෂය හෝ මානය කියන ධර්ම වලින් දෙකෙන් ප්‍රධාන වශයෙන් ඒ తත්වය ඇති කරන්නට පුළුවන්. එතකොට ඒ නිසා තමයි අපි සිහිපත් කළේ හිරියොත්ප්ප කියන දෙක සිංහලට පරිවර්තනය කරනවා නම් නිකම්ම ලැජ්ජ බය කිව්වට හරියන්නේ නැහැ. එහෙම වුණොත් මිනිසුන් ඒකට ගොඩාක් වැරදි විදිහට අර්ථ විග්‍රහ කරගන්න පුළුවන්. ඒක වඩා පරිපූර්ණ අර්ථය වෙන්නේ පාපයට ලැජ්ජා බය. එතකොට අපි පෙර දිනෙත් සිහිපත් කළා සමහර කෙනෙක් පව් කරන්න ලැජ්ජ නැහැ. තමන්ගේ පාපේ හෙලි වෙනවට තමයි ලැජ්ජ. සමහර කෙනෙක් පව් කරන්න බය නැහැ. තමන්ගේ පාපය අනිත් අය දැනගන්නවට තමයි බය. එතකොට එතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ පටිඝය. එතන තියෙන්නේ ද්වේෂය. ඒ නිසා බිය ආකාරයෙන් ලැජ්ජාව ආකාරයෙන් ද්වේෂය මතුවෙන්නට පුළුවන්. ඒ වගේම ලැජ්ජාව ආකාරයෙන් හීනමානය මතුවෙන්නට පුළුවන්. ඒ නිසා ඒවයින් වෙන්කොට මේ කුසල චෛතසික දෙක සෝබන සාධාරණ කුසල චෛතසික දෙකක් වූ හිරියොත්ප්ප දෙක අර කියන පටලැවිලි වලින් වෙන්කොට හරියටම નિවරදිව හඳුනා ගන්න අපි ඒක හඳුනාගත යුත්තේ පාපයට ලැජ්ජා ගතිය පාපයට බිය ගතිය කියන අදහසිනුයි අපි තේරුම් යුත්තේ. එතකොට මෙතන ලැජ්ජා කියලා කියන්නේ හැකිලෙන ගතිය. ඒ ඒබඳු පාපයක් කරන්නට, ඒබඳු අකුසලයක් කරන්නට මනස ඉදිරිපත් වෙන්නේ ඒකෙන් පසුබට වෙනවා ඒකෙන් හැකිලෙන ගතිය දැන් හරියට උදාහරණයක් හැටියට ගත්තොත් අපි තරුණ පුතෙක් හරි දියණියක් හරි තමන්ගේ ශරීරය ලස්සන කරගන්න හැඩවැඩ කරගන්න කැමති කෙනෙක් රූපයට කැමති කෙනෙක් පිරිසිදු බවට අලංකාරයට කැමති කෙනෙක් ඒ බඳු කෙනෙකුට මී කුණක් ගැරන්ඩි කුණක් කරේ දැම්මොත් එහෙම නැත්නම් ස්පර්ශ වුණොත් ඒකෙන් ඉක්මනට ඉවත් වෙන්නට උත්සාහ කරනවා. එතකොට බය නිසා නෙමෙයි ඒකත් එක්කලා ඇති වෙන පිළිකුල් ගතිය. එතකොට මේ පිළිකුල කියන එක ද්වේෂයක් වෙන්නට පුළුවන්. නමුත් මේ උදාහරණයක් කියන්නේ අන්න ඒ වගේ. ඒ වගේ අර පාපය දකිනකොට ඒ පාපය පිළිබඳව තමන්ගේ මනස හුඟක් ඈත් වෙනවා. දුරස් වෙනවා. ඒ ඒකට ධෛර්යමත්ව ඉදිරිපත් වෙන්න එතනදී මනස හැකිලෙනවා. එතකොට අන්නේ මනස පාපය ඉදිරියේ හැකිලෙන පසුබාන දුරස් වෙන ඉවත් වෙන ගතිය තමයි මෙතන හිරි කියලා කියන්නේ. එතකොට ඔත්තප්ප කියලා කියන්නේ ඒ පාපය පිළිබඳව ඒ පාපයේ තියෙන බරපතලකම දැකලා ඒ ඒ බියජනක බව නුවණින් දකින ගතිය. ඒ දැකලා ඇති වෙන ඒකට ධෛර්ය වීර්ය නූපදින ගතිය. ඒයින් පසුබාන ගතිය. ඒක තමයි මෙතන ඔත්තප්ප කියලා කියන්නේ. හැබැයි අපි පෙර දිනේදීත් පැහැදිලි කළා මෙතන නිකම්ම බය හැටියට ගත්තොත් ඒකත් වැරදි. ඒ නිසා පාපයට ඇති බය කියලා ගන්නට ඕන. පාපයට ඇති බය කියන එක අපි දෙවිධයකින් අපට හඳුනා ගන්නට පුළුවන්. එක අපි පැහැදිලි කළා බියපත් වීම කියන එක දුර්වලකමක්. ඒක අකුසලයක්. හැබැයි බිය දැකීම කියන එක ඥාන සංප්‍රයුක්තව ඇති වෙන එක්තරා කුසල මූලික ධර්මයක්. මේක පැහැදිලි කරන්න අපි උදාහරණයක් සිහිපත් කළා. සර්ප විස පිළිබඳව හොඳටම දන්න වෛද්‍යවරයෙකුත් ඒ වගේම සර්පයින්ගේ විස පිළිබඳව දන්න සාමාන්‍ය පුද්ගලයෙකුත් මේ දෙදෙනා අපි හිතමු පටුපාරක යනකොට විසගෝර සර්පයෙක් මුණ ගැහෙනවා. දෂ්ට කළොත් විනාඩි කිහිපයකින් ජීවිතක්ෂයටපත් වෙනවා. දැන් මේ සර්පයා දැක්ක ගම අර සාමාන්‍ය පුද්ගලයා බියපත් වෙනවා. සර්ප විෂ වෛද්‍යවරයා බිය දකිනවා. ඒතර බිය දකින නිසා අර වෛද්‍යවරයා සර්පයාගෙන් දුරස් වෙනවා. ඒ ඒ සර්පයාගේ සර්පයා බියජනකයි කියලා දැකලා හැබැයි අර බියපත්තුණු පුද්ගලයා එක්ක සර්පයා ඝාතනය කරන්නට වෑයම් කරනවා එහෙම නැත්නම් පලා යන්නට දඟලලා උත්සාහ කරලා අනවශ්‍ය විදිහට කලබල වෙලා Tamanට යම් හානි පමුණවා ගන්නවා එතකොට බියපත් වෙච්ච ගමන් Tamanටත් අනර්ථයක් වෙන්න අනුන්ටත් අනර්ථයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි බය වෙච්ච ගමන් දැන් අපිට ඒක සාමාන්‍ය ජීවිතේ ඕන තරම් අපි කාටවත් අත්දැකීම් තියෙනවා යම් කිසි කාරණයකදී බය වුණොත් අපිට නිනව නැති වෙනවා කරන්න ඕන මොකක්ද නොකරන්න ඕන මොකක්ද ඒකෙන් වෙන්නේ මොකක්ද ස්ථානෝචිත ප්‍රඥාව අවස්ථාවෝචිත ප්‍රඥාව සියල්ල ගිලිහිලා යනවා එතකොට මේ සසර ගමනටවත් බය වෙලා හරියන්නේ නැහැ අකුසලයට බියපත් වෙලා හරියන්නේ නැහැ ඒ සසර ගමනට අකුසලයට බියපත් වුනොත් අකුසලය නිසා තවත් අකුසලයක් මතුවේ. දැන් පෙර දිනක අපි සිහිපත් කළා දිනක් එක අම්මා කෙනෙක් අපි අපි පන්සලට ඇවිල්ලා ඒ අම්මා දැන් කතා යම් කරුණක් කතා කරන්න ඕන කියලා ආවේ ඇවිල්ලා දැන් කතා කරන්නත් කලින් අඬනවා. මම අහුව මොකද්ද අඬන්න කාරණේ? හම්බුනේ මට බයයි මම මැරිලා අපායේ උපදීද කියලා. එතකොට දැන් අපාය බය අපාය බය මෙනෙහි කිරීම අපට වීරය උපදින්නට ධෛර්යය උපදින්නට භාවනා කර්මස්ථාන වලට සති සම්පජඤ්ඤය උපදවා ගන්න හැම දෙයකටම අපාය බය සිහි කිරීම සසර බිය සිහි කිරීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිර්දේශ කරනවා හැබැයි බියපත් වෙච්ච ගමන් අපේ මනස දුර්වල වෙනවා අපි කලබල වෙනවා කම්පණයටපත් වෙනවා එතකොට ඒ තුලත් අවසානයේ ද්වේෂ මූලික සිත් පෙළක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා බියපත් වීම යනු ද්වේෂ මූලයෙන් හටගන්නා දෙයක්. ද්වේෂයේ එක් එක් ස්වરૂපයන් තියෙනවා. ද්වේෂය, කෝපය, වෛරය, භීතිය, ශෝකය, පසුතැවීම. එතකොට මේ එක එක වචන වලින් හැඳින්නුවාට ඒවා ද්වේෂයේ එක් එක් ස්වરૂපයක්. ඒ නිසා භීතිය යනු ද්වේෂයේ ස්වરૂපයක්. බියපත් වීම යනු හැබැයි මේ කුසල මූලය කියලා කියන්නේ එහෙම නැත්නම් මේ සෝබන සාධාරණ චෛතසිකයක් කියලා කියන්නේ ද්වේෂ මූලිකව ඇති වෙන බියවීම නෙමෙයි. ඒ ඒ ආකාරයෙන් බියපත් වීම නෙමෙයි. අර පාපයට ධෛර්යමත් නොවි පාපයේ තියෙන අනර්ථය දැකලා අර විෂගෝර සර්පය දැකලා විෂ වෛද්‍යවරයා ඒ ඒ සර්පයාගෙන් හානි නොවෙන්න පසුබාන්නේ කොහොමද? ඉවත් වෙන්නේ කොහොමද? බැහැර වෙන්නේ කොහොමද? එතකොට ඒ ඒ විෂවෛද්‍යවරයාගෙන් සර්පයාට හානියක් වෙන්නේත් නැහැ. Taman නිකන් නිනව් නැතුව විනාශ වෙන්නේත් නැහැ. හැබැයි අර සාමාන්‍ය පුද්ගලයා සර්පයා දැකපු ගම තැතිගෙන බියපත් වෙලා එක්ක කලබල වෙලා දුවන්න දැන් පාරක් පටුණා දඟලන්න ගිහිල්ලා එක්ක ගලක හැපෙනවා එතකොට අර මේ කටු ගස්වල පැටලෙනවා අතපය කඩා ගන්නවා මෙහෙම හානියක් කරගන්න පුළුවන් Tamanට එහෙම නැත්නම් සර්පයාට හානියක් කරන්න පුළුවන් ඒ නිසා බියපත් වීම තුළ අනර්ථයක් සිද්ධ වෙනවා ඒක ද්වේෂ මූලික ස්වභාවය එතකොට ඔත්තප්ප කියන මේ පාපයට ඇති බිය කියන එක සසර බිය පාපයට ඇති බිය ක්ලේශයට ඇති බිය කියලා ඒක කුසල ධර්මයක් හැටියට ඇති වෙනවා නම් එතන බියපත් වීමක් නෙමෙයි බිය දැකීම හරියට යම්කිසි කෙනෙක් මහා භයානක ගිනි අඟුරු වලක් ළඟට යනකොට තමන්ගේ කය පස්සට ඇදගෙන දැන් ගිනි අඟුරු වල බලනවා නම් අපි හිතමු අර දැන් අපි දැකලා තියෙනවානේ සමහර වෙලාවට ගිනි කඳු පුපුරලා ලාව ගලන අවස්ථා. ඒතර සමහර මිනිස්සු කැමති ඒ තැන් වලට ගිහිල්ලා බලන්න. හැබැයි ඒ බැලුවා වුණාට ඒකට කෙලින්ම කය උබාගෙන බලන්නේ නැහැ. කය පස්සට තල්ලු කරගෙන තමයි අරක බලන්නේ. ඒ මොකද Taman ඒකට වැටෙන්නේ නැති වෙන්නට. ඒ මොකක් නිසාද? බිය දකින නිසා. බියපත් වෙලා නෙමෙයි. බියපත් වෙලා නම් ඒගොල්ලෝ එතනට යන්නේ නැහැ. ඒගොල්ලෝ එක දකින්න පරීක්ෂා කරන්න කැමතියි. හැබැයි ඒ කැමැත්තෙන් ගියා වුණාට මේකේ බිය දකිනවා අනතුරු දකිනවා අනතුරු දකින නිසා තමයි තමන් පස්සට ඇදගෙන ඒක කරන්නේ අන්නේ වගේ ගතියක් තමයි මේ ඔත්තප්පේ හිරි ඔත්තප්ප දෙකේ තියෙන්නේ පාපේ ඉදිරියේදී අපි පස්සට අදිනවා ඒකට ඒකට ධෛර්යය ඇති කරන්න ඒකට වීරය ඇති කරන්න ඒකට අපි තුල සම්පූර්ණ ජවයේ ශක්තිය ගොඩනගන්නේ නැහැ එතකොට ඒකේ තියෙන අනතුරු දකිනකොට හැමතිස්සෙම තමන් පස්සට ඇදගන්න ගතිය මේ ධර්ම දෙකේ තියෙනවා. නමුත් බියපත් වෙච්ච ගමන් අපි කලබල වෙනවා. එතකොට තමන්ටත් හානියක් වෙනවා, අනුන්ටත් හානියක් වෙනවා. ස්ථානෝචිත ප්‍රඥාව, අවස්ථාවෝචිත ප්‍රඥාව අපෙන් ගිලිහිලා යනවා. ඇයි ඒ? ඒ ද්වේෂ මූලික භවෙන් අපේ සිත කැළඹිලා විනාශ වෙනවා. ඒක අකුසලයක්. ඒ වගේම දැන් ඒ සංසාර බිය වගේම අපට ක්ලේශයන්ට බිය දැන් මේක භාවනා කරන අය විශේෂයෙන් හඳුනා ගන්නට ඕන සමහර වෙලාවට අපි මේට ඉහතදිත් පැහැදිලි කරලා තියෙනවා සමහර කෙනෙකුට බුදුරජාණන් වහන්සේට පූජාව තැන්පත් කරන්න ලෑස්ති කරනකොට සමහරට එක එක අසභ්‍ය දේවල් හිතට එනවා සමහරට බුදුහාමුදුරුවෝ සම්බන්ධවම යම් යම් එහෙම අවධානය යොමු කරනකොටම මොකක් හරි ඔන්න අසභ්‍ය දෙයක් හිතට එනවා හිතට ආපු ගමන් අපට අපි බියපත් වුණොත් ඔන්න දැන් මගේ මනසේ මේ අකුසලයක් මතුවුණා බුදුහාමුදුරුවෝ ගැන නේද දැන් මට මේ මෙහෙම හිතුනේ දැන් මේ මහා මහා පෞකාරයෙක්නේ මට මහා මේ අකුසල් සිතක්නේ ජනිතුනේ කියලා බය වුණොත් එහෙම මොකද වෙන්නේ ඊට පස්සේ අපි අර නිකන් අපේ මනසේ වික්ෂිප්ත බව නිසා ඇති වුණු මනෝභාවය අපි ඕන කෙනෙකුට එහෙම ඇති වෙන්න පුළුවන් කෙලස් නැසලා නැති නිසා, සිත සංසුන් නැති නිසා, ඒකාග්‍රතාවයේ කුසල ආරම්මණයක පවත්වා ගන්න අපි දක්ෂ නැතිනම් ඕනම මොහොතක විකාර රූපී දේවල් අපේ මනසට එන්න පුළුවන්. දැන් අපි සිහින දකිනකොට අපිට පේනවනේ. එතන ආයේ පාලනයක් නැහැනේ. නිකන් විකාර දේවල්. ඉතින් ඒ විකාර රූපී ගතිය තමයි අපේ මනසේ ප්‍රകൃතිය. සති සම්පජාඤ්ඤය දියුණු නොකල කෙනෙකුගේ ඒකාග්‍රතාවය දියුණු නොකල කෙනෙකුගේ ප්‍රകൃතිය. එතකොට මේ ප්‍රകൃතියත් එක්කලා ඕනම කෙනෙකුට ඕනම තත්වයක දෙයක් හිතට එන්න පුළුවන්. ඒක අමුත්තක් නෙමෙයි. හැබැයි දැන් මේක වෙච්ච ගමන් අපි බියපත් වුණොත් බිය කියලා කියන්නේ ඒ මනෝභාවයට, ඒ ආරම්මණයට අගයක් ආරෝපණය කිරීම. හොඳයි කියන්නේත් අගයක්, නරකයි කියන්නේත් අගයක්. එතකොට බයයි කියන්නේ, තැවෙනවා කියන්නේ, දුකයි කියන්නේ එපා කියන්නේ අප්පිරියයි මේ ඔක්කොම අගයක් ආරෝපණය කරනවා. එතකොට අර ඇති වෙලා නැති වෙන නිකන් මේ වැඩකට නැති මනෝභාවයකට අපි ලොකු අගයක් ආරෝපණය කරපු ගමන් ඒකම ඒකම මතුවෙන්න ගන්නවා ඒකම මතක් වෙන්න ගන්න ඊළඟ වතාවේ බුද්ධ පූජාව සකස් කරනකොට අර බයත් එක්කලා මේක දැන් මතක් වෙයිද දන්නේ නැහැ කියලා හිතලා ඒකම මතක් ආයෙත් මතක් අන්තිමට අපිට බුද්ධ පූජාව තියාගන්නවත් බුදුහාමුදුරුවෝ ගැන හිතන්නවත් බැරි මට්ටමට ඒක වර්ධනය වෙන්න පුළුවන් ඇයි අපි බියපත් වීම නිසා ඒ නිසා ක්ලේශයට පාපයට බියපත් වීම සුදුසු නෑ. ඒක ඒක එක paluddක් හදාගන්න තවත් paluddක් ඇති කරගත්ත වෙනවා. දැන් අපි පෙර දිනකත් කතා කළා යම් කිසි කෙනෙකුට භාවනාවට පරයන්කයෙන් වාඩි වුණාම ඒ කාල පරිච්ඡේදය තුළ එතනත්තාට හොඳට භාවනාව කරගන්නට බැරි වුණොත් මනස ව්‍යාකූල වෙනවා නම් වික්ෂිප්ත වෙනවා නම් වෙන වෙන අරමුණු කරා යනවා නම් එතකොට එතනත්තාට භාවනාවෙන් පරයන්කෙන් නැගිට්ටට පස්සේ ඒතනත් අර හිතෙන්න පුළුවන් අපරාධය අද භාවනාව හරි ගියේ නැහැ. දැන් හරි ගියේ නැහැ කියලා හිතන්න හිතන්න පසුතැවීමක් ඇති. දැන් අර මනස වික්ෂිප්ත උනේත් උද්දච්ච කුච්ච උද්දච්චය නැමැති ක්ලේශයත් එක්කයි. දැන් මේ උද්දච්චය නිසාම දැන් මේ කුක්කුච්චය ඇති වෙනවා පසුතැවීම ඇති වෙනවා ඊළඟට එතකොට උද්දච්චයත් ක්ලේශයක් කුක්කුච්චයත් ක්ලේශය. එතකොට මේ දෙකම එකතු වෙලා මේක නීවරණයක් හැටියට සම්පූර්ණයෙන් නිවන් මඟ අහුරනවා. සම්පූර්ණයෙන් ප්‍රඥා මොට කරනවා. මානසික සංහිඳියාව ඒකාග්‍රතාවයේ බිඳලා දානවා. එතකොට දැන් ඒ தත්ත්වය ඇති වෙන්නේ ඇයි? අර ක්ලේශයට පාපයට තියෙන බයත් එක්කලා තමයි. ඒකට ඒකට තියෙන බය. හැබැයි ඒ බය හැටියට මතුනේ බියපත් වීම විනා බය දැකීම ඒක අනර්ථය දැකීම කියන එක නෙමෙයි. එතකොට දැන් මට මෙහෙම දුර්වලකමක් ඇති වුණා කියලා ඒක පාදක කොටගෙන තව දුර්වලකමක් ඇති කරගන්න. මනස වික්ෂිප්ත වුණා ඒක දුර්වලකම. ඒ වික්ෂිප්ත බව හේතු කොටගෙන දැන් ඔන්න පසුතැවීමකුත් ඇති කරන. තවත් දුර්වලකමක් හදාගන්න. අන්න වගේ බියපත් වෙච්ච ගමන් අපිට වෙන්නේ එක ප්‍රශ්නෙන් තව ප්‍රශ්නයක් අපි හදාගන්න. ඒ නිසා බියපත් වීම ද්වේෂ මූලික මනෝභාවයක් ඒක කුසලයක් නෙමෙයි මොනම ආකාරයකින්ම. එහෙනම් මෙතන මේ ඔත්තප්ප කියලා කියන්නේ පාපයේහි පාපයට ඇති බිය. එතන බිය කියලා කියන්නේ ද්වේෂ මූලික තත්ත්වය නෙමෙයි. මෙතන බිය කියලා කියන්නේ මොකද්ද? කුසලය මූලිකව ඒ කුසල මූලික ස්වභාවය අපි හඳුනාගන්නේ කොහොමද අර ගිනි අඟුරු වලකට නැවිලා බලනකොට කය පස්සට ඇදගෙන බලන්නා වගේ අර සර්ප විෂ වෛද්‍යවරයා සර්පයා දැක්කහම ඒ සර්පයාගෙන් දුරස් වෙන්නාසේ Tamanටත් අනුන්ටත් හානියක් නොවි යථා ස්වභාවය දැකගෙන සිහි කල්පනාව පවත්වාගෙන ස්ථානෝචිතව අවස්ථාවෝචිතව ක්‍රියා කරන්නට දක්ෂතාවයක් ඇති වෙනවා හිරියොත්ප්පය තුළ ඒ දක්ෂතාවය අපෙන් ගිලිහෙනවා නම් එහෙනම් එතන තිබිලා තියෙන හිරියොත්පත් නෙමෙයි වෙන පටලැවිල්ල. එතෙ මේ චෛතසික ධර්ම අපේ පරිස්සමෙන් හඳුනා ගැනීමේ තියෙන වටිනාකම එකයි අපි ගොඩාක් සමහර වෙලාවට ඒ ධර්මයන් වැරදි විදිහට අර්ථකථනය කරගෙන තියෙනවා. ඒ වැරදි විදිහට අර්ථකථනය කරගෙන තිබීම නිසා අපි තුල ඇති වෙන දුර්වලකම් අපි කුසල ධර්ම හැටියට, ගුණ ධර්ම හැටියට හඳුනා ගන්නවා. අපි අර පෙර දිනෙකත් ඒකයි කිව්වේ මේ පසුතැවීම කියන එක අකුසලය. ද්වේෂ මූලික. නමුත් පසුතැවීම ගුණයක් හැටියට සාමාන්‍ය ලෝකයා හඳුනා ගන්නවා. මොකද වෙනත් ආගම්වල පසුතැවීම කියන එක ගුණයක් හැටියට උගන්වනවා. දෙවියන් වහන්සේගෙන් සමාව ලැබෙන්න නම් පාපය පිළිබඳව පසුතැවෙන්න ඕන. පසුතැවෙන තැනත්තා තමයි දෙවියන්ගේ සමාව ලබන්නට යෝග්‍ය වෙන්නේ. එතකොට ඒ ඒ කතාව අපි ඒ විදිහෙන් පිළිගත්තේ නැති වුණාට බෞද්ධයාගේ සිත් සතන් තුලත් යම් ප්‍රමාණයකට එක කිඳා බහැලා තියෙනවා. ඇයි දෙවියන් වහන්සේගෙන් සමාව ලැබෙනවද නැද්ද කියන කතාව මොකක් වුණත් යම්කිසි වරදක් පිළිබඳව පසුතැවෙනවා කියලා දැනගත්තාම තමයි අනිත් අයගේ අනුකම්පාව ලැබෙන්නේ. ඒක අපි සමාජ අත්දැකීමක් හැටියට අත්දැකලා තියෙනවා. එතකොට ඒ අන්නයිගේ අනුකම්පාව දිනා ගන්න ඕන වෙනකොට අපි තමන්ගේ වරද පිළිබඳව පසුතැවෙන්නට පෙළඹෙනවා. ඒ නිසා සමාජයේ කාලයක් මේක ක්‍රියාත්මක වෙනකොට අපිට මේකේ යථාර්ථය පේන්නේ නැතුව ගිහිල්ලා පසුතැවීම යන එක්තරා ගුණයක් කියන විදිහේ ආකල්පයක් අපි තුල கிඳා බහින ස්ථාපිත එතකොට එතනත්තට පසුතැවෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තිබුණා වුණා ඒ බඳු තැනදිත් එතනත්තා පසුතැවීමට පෙළඹෙනවා දැන් ඔය ඥාතියෙක් මැරුණහම සත්පුරුෂයෙක් මැරුණහම ගුණවන්තයෙක් මැරුණහම කනගාටු වෙන්න ඕන අඬන්න ඕන ශෝක වෙන්න ඕන එහෙම නැත්තම් නිකන් කිසි තෙත් ගතියක් නැති කෙනෙක් වගේ අර කිසි සත්පුරුෂකමක් නැති කෙනෙක් වගේ අර මැරිච්ච මිනිස්සයව මැරුණට කමක් නැහැ කියලා ඉන්නවා වගේ ඒ නිසා අපි ශෝක වුණොත් තමයි ඒක අපේ ගුණවත්කම අපේ බැඳීම අපේ සෙනෙහස ප්‍රකට කරන්නේ අන්න එහෙම වැරදි අර්ථකතන හදාගන්න ඒතර ඒ ඒ වැරදි අර්ථකථන හදාගත්තු ගමන් අපි දුර්ගුණය යහගුණයක්සේ පවත්වාගෙන යන්නට වෑයම් කරනවා. අර වංචක ධර්ම වලට රැවටෙනවා. ඒ නිසා තමයි මේ ධර්මතා ධර්මයන්ගේ මේ චෛතසික ධර්මයන්ගේ සූක්ෂම වෙනස්කම් අපි හඳුනා ගන්න ඕන. පෙර දිනක පින්නතුන්න මතක ඇති අපි විචිකිච්ඡාව ගැන කතා කරනකොට කිව්වා නායක හඳුරු පැහැදිලි කරනවා විචිකිච්ඡාව ස්වરૂප දෙකකින් ඇති වෙන්නට පුළුවන්. එකක් තමයි මෝහ මූලික වශයෙන් ඇති වෙන තීරණයකට එළඹෙන්නට බැරි බව. ඒකද මේකද කියලා දෙපැත්තට ඇදෙන වැනෙන ගතිය. ඒක මෝහ මූලිකව ඇති වෙනවා නම් ඒක ක්ලේශයක්. ඒතකොට තමයි විචිකිච්ඡාව නැමැති ක්ලේශය. ඒක ප්‍රඥා මූලිකව ඇති වෙනවා නම් ඒ කියන්නේ Taman හරියට නොදන්නා කරුණක් සම්බන්ධව මේක හරිද නැද්ද මේක මෙහෙමද එහෙමද කියලා සිතන ගතිය. එතකොට ඇති වෙන්නේ විමසිලිමත් බවට අනුබල දෙන ගතිය. ඒ නිසා අපි කතා කළා අර කාලාම සූත්‍රයේදී කේසපුත්ත නියම්ගමේ කාලාමයින් අහනවා ස්වාමීනි දැන් මේවා මෙහෙම කියනවා මේගොල්ලෝ මෙහෙම කියනවා දැන් අපි මොකද්ද මේකෙන් පිළිගන්නේ කොයික හරි කියලාද පිළිගන්නේ එතකොට බුදුරජාන් වහන්සේ ඒක ඒක අනුමත කරනවා අලංකාලාම කංකිතුම් අලං විචිකිච්ඡිතෝ එතකොට එතන සැක කරන්න විචිකිච්ඡා කරන්න සුදුසු තැනක් එතකොට ඒ කියන්නේ මොන විචිකිච්ඡාව ගැනද? ඒ කියන්නේ ඥාන සංප්‍රයුක්තව විමසන ගතිය. එක පාට තීරණයකට එන්නේ නැතුව ඒකද මේකද හරි කියලා විමසා බලන ඒක අපට ප්‍රඥාව අවදි වෙන්නට හේතු ඒ නිසා විචිකිච්ඡාව නැමැති ක්ලේශ ධර්මය අකුසලය ඒ විචිකිච්ඡා ස්වરૂපයෙන් ඇති වෙන එකවරම තීරණයකට එළඹෙන්නේ නැතිව ඒකද මේකද කියලා දෙපැත්ත බලන ගතිය එතන තියෙන්නේ අතිරණාත්මක ගතියක්. එතකොට නමුත් ඒක ඥානමූලිකව ඇති වෙනකොට අපට කරුණු විමසා දැනගන්නට උපකාර අන්න ඒ වගේ තමයි මේ හිරිය සහ ඔත්තප්පය අපි හඳුනා ගන්නට ඕනේ. පාපය පිළිබඳ හිරිය ඔත්තප්පය ඇති වෙනකොට අපි පාපයෙන් වළක්වන්නට, පාපයෙන් පසුබාන්නට අපට මේ ධර්ම දෙක උදව් උදව් හැබැයි එහෙම නැතුව මේ ධර්ම දෙකම අකුසල මූලයන් හැටියට අපේ මනසේ ඇති වෙන්නට පුළුවන් අපි ඒවත් හඳුනා ගන්නවා හිරියොත්ප්ප හැටියට. එතකොට එතනදී අපි හිරිය හැටියට ලැජ්ජාව හැටියට හඳුනා ගන්නවා. කුසලයට ලැජ්ජ වෙන ගති, සිල් රකින්න, ගුණධම් වඩන්න, බුදුන් වඳින්න, වැඩිහිටියන්ට දන ගහලා වඳින්න, ගරු කරන්න ලැජ්ජ ගෞරවයෙන් කෙනෙකුට කතා කරන්න, යටහත් වෙන්න, වරද පිළිගන්න ලැජ්ජ වෙනවා. එතකොට මේ බඳු යහගුණවලට මැලි වෙන ගතිය, හැකිලෙන ගතිය ඒක ලැජ්ජාව කියලා පොදුවේ හැඳින්වන්නට ඒ ලැජ්ජාව මේ බුදුදහමේ කියවෙන සෝබන සාධාරණ චෛතසිකයක් වූ අකුසලයෙන් වළක්වා කුසලෙහි පිහිටවන මනෝභාවය නොවේ. ඊළඟට ඔත්තප්පය පාපය පිළිබඳව ඇති වුණත් කුසලයේ පිළිව කුසලයේ පිළිබඳවත් ඔත්තප්පය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කුසලයට බය වෙනවා. පින්කම් කරන්න බයයි. පින්කම් වලට අත ගහන්න බයයි. ඒ බය වෙන්නේ එක්කෝ එතනක් තියෙන්න පුළුවන් අර මේක මට හරියට කරගන්න බැරි වෙයිද? දැන් සමහරවුන්ට ඕන කරනවා අත ගහපු ගමන් ඒක හරියටම කෙරෙන්න ඕන. පරිපූර්ණ ස්වභාවයෙන් තමයි හැම එකක් ගැනම හිතන්නේ. ඒතර වරදිනෝ නම් ඒක කරන්න අත ගහන්නේ වැරදි කියලා හිතනවා නම් ඒක අතාරලා දාලා නිකන්. ඒකට බය වෙනවා අත ගන්න. එතකොට අර අභියෝග වලට මුහුණ දෙන්න ලෑස්ති නැහැ. එතකොට අභියෝග වලට මුහුණ දෙන්න ලෑස්ති නැති බව මනසේ දුර්වලකමක්. එතකොට ඒ දුර්වලකම මාන්නය මතත් ඇති වෙන්නට පුළුවන්. එතකොට දැන් ඒ කුසලය යහපත කරන්න ඕන. හැබැයි ඒකට අත ගහන්න බයයි. ඒ බය ඇයිද? මාන්නය නිසා ඇති වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂය නිසා ඇති වෙන්නට පුළුවන්. එතකොට අර හිරියත් එහෙමයි ද්වේෂය නිසා ඇති වෙන්නට පුළුවන් මාන්නය නිසා ඇති වෙන්න පුළුවන් එහෙම වුණොත් ඒක අකුසල මූලිකයි ඒ වගේම ඔත්තප්පයත් කුසලයට බය වෙන්නට පුළුවන්. කුසලයට බය වීම අර මාන්නය නිසා ඇති වෙන්නටත් පුළුවන්. ඒ වගේම තමන්ට වරදීද, තමන්ට දොස්සහන්න වෙයිද, තමන්ට වැරදුනොත් නිකන් තමන් හැල්ලුවටපත් වේද. ඒවා නිසා ඇති වෙන ද්වේෂමූලික ගෂ්ඨණයත් එක්කලා ඒ පසුබෑම ඇති වෙන්නටත් පුළුවන්. ඒ වගේම අකුසලයේ පිළිබඳව අපට ඇති වෙන භීතිය ඒක බියපත් වීමක් වුණොත් ද්වේෂ මූලිකයි ඒ බිය දැක ඒ අකුසලයෙන් ඉවත් වෙන දුරස් වෙන පසුබාන ස්වභාවයෙන් ඇති වුණොත් ඒක කුසල මූලික. එතකොට මෙන්න මේ සියොම් වෙනස්කම් අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. එතකොට මහානායක හඳුරු මේ කාරණේ පැහැදිලි කරනවා මේ විදිහට. පාපය පිළිකුල් කරන ස්වභාවයේ හිවත් පාපයට ලැජ්ජාවන ස්වභාවය හිරියය. පාපයට බියවන පාපය කෙරෙන් තැති ගන්නා ස්වභාවය ඔත්තප්පය මේ ධර්ම දෙක නිසා සත්පුරුෂයන්ගේ සිත පාපය කෙරෙන් හැකිලේ පසුබසී නුවණැත්තෝ මේ ධර්ම දෙක නිසා පාපයෙන් වෙන්ව පාපය දුරලා සසන්තානයන් సంతානේ රැකගනිති. එබැවින් මේ ධර්මය දෙදෙන ලෝකපාලක ධර්ම නමුදු වෙති. එතකොට මේ ධර්ම දෙකටම කියනවා ලෝකපාලක. ඇයි ලෝකපාලක මේ සමස්ත ලෝකේම යම්කිසි පාලනයක් ඇති වෙනවා සත්වයින් පුද්ගලයන් තුල කායික වශයෙන්, වාචසික වශයෙන්, මානසික වශයෙන් යම්කිසි පාලනයක්. යම්කිසි සංයමයක්, යම් দমনයක්, යම් සදාචාරයක් මේ සමාජය තුළ තියෙනවා ඒ සමස්තය සිද්ධ වෙන්නේ මේ ලැජ්ජා බය නැමැති ಗುಣධර්ම දෙක නිසා. එනිසා මේ ධර්ම දෙක ලෝක පාලක ධර්ම හැටියට හඳුන්වනවා. තථාගතයන් වහන්සේ බොහෝ සූත්‍රවල මේ ධර්ම දෙක වර්ණනා කරනවා. එතකොට උන්වහන්සේ දේශනා කරන මේ අරහත්ත්වය දක්වා යන ගමන් මගේ පාදම තමයි හිරියොත්ප්පදේ. කෙලෙස් නසන්නට යන අරහත්ත්වය දක්වා යන ගමන් මගේ සියලු ගුණධර්ම වලට පදනම් වෙන පාදක වෙන පාදක ධර්ම මූල ධර්ම දෙක තමයි හිරියොත්ප්ප කියලා කියන්නේ. හිරියොත්ප්ප මතුනේ නැත්තම් සබ්බ පාපස් අකරණං මේ පළවෙනි පියවරටවත් යන්නේ නැහැ. එතකොට පළවෙනි පියවරට යන්නේ නැත්නම් කුසලස් උපසම්පදා සචිත්ත පරියෝධපණං කියන මේ ඉදිරි පියවර වලට එතනත් අවතීර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පළමු පියවරට යන්න මේ මූලික අත්තිවාරම යොදා ගන්නට අපිට හිරියොත් අප ධර්ම දෙක අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒවා හඳුන්වන ලෝකපාලක ධර්ම හැටියට. අහිරික අනොත්තප්ප දෙක අකුසල පක්ෂයේ මහා බල දෙක කියලා. හිරියොත් අප දෙක ඒ අකුසල බල දෙක මැඩීමට සමර්ථ මහා බල දෙක. එතකොට අකුසල පක්ෂය තුල පුද්ගලයා අකුසලෙහි යොදවන්නට අකුසලෙහි සක්‍රිය කරන්නට අකුසලය තුල ක්‍රියාකාරී කරන්න ප්‍රධානම ජවයේ බලය සපයන්නේ මෝහයෙන් ඒක ක්‍රියාත්මක කරනවා මෝහයෙන් ආදීනව වසනවා අනර්ථය වසනවා. හැබැයි යම් අනර්ථයක් පෙනුණා වුණත් ඒකට බය නැහැ. ලැජ්ජ නැහැ. එතකොට ඒකෙන් තමයි ජවය සපයන්නේ. බලය සපයන්නේ. ඒ නිසා අකුසල පක්ෂයේදී අහිරිකනුත්ප්ප දෙක තමයි බලය ජවය සම්පාදනය කරන ධර්ම දෙක. ඒ වගේම කුසල පක්ෂයේදී කුසලයට අවශ්‍ය ජවය බලය සම්පාදනය කරන අර අකුසල පක්ෂයේ බලයන් බිඳින කුසල පක්ෂයට බලය නිර්මාණය කරන ධර්ම දෙක තමයි හිරියොත්ප්ප කියන ධර්ම දෙක. ඉතින් ඒ නිසා තමයි මේ ධර්ම දෙක විශේෂයෙන් සීක බල හැටියට සද්ධා හිරියොත්ප්ප විරිය පඤ්ඤා. එතකොට මේවා සීක බල හැටියට සීක බල කියලා කියන්නේ සෝවාන් මාර්ගඥාණයට පැමුණුණු තැන ඉඳලා අරහත් ඵලය සාක්ෂාත් කරන අවස්ථාව දක්වා පුද්ගලයෝ ශෛක්ෂ, ඒ කියන්නේ තවම හික්මෙන අය කියලා හඳුන්වනවා. එතකොට මේ හික්මෙන්නා වූ පුද්ගලයා දැන් සෝවාන් මාර්ගයට එළඹෙන්නට කලින් එතනත්තා හික්මෙන කෙනෙක් හැටියට හඳුන්වන්නේ. මේ මාර්ගයට යොමු වුණාට පස්සේ තමයි ආර්ය ශ්‍රාවක, ඒ කියන්නේ මාර්ගසිත ඇති වෙන්නේ ආර්ය භාවයටපත් වෙනකොට මේ මාර්ගයට යොමු වෙන්නට ඕනේ. මේ මඟ වඩන්න සති සම්පජඤ්ඤයෙන් සිත පුහුණු කරන්න. ආර්යයන් වහන්සේලා ගිය මඟ යන්නට යම් කෙනෙක් වෑයම් කරනවා නම් එතකොට ඒක තමයි සෝවාන් මාර්ගයට අවතීර්ණ වීම සූත්‍ර ක්‍රමයේ හැටියට. අභිධර්ම ක්‍රමයේ හැටියට සෝවාන් මාර්ගය කියලා කියන්නේ මාර්ග සිත ඇති වෙන අවස්ථාව. ඒ ක්ෂණය මොකද අභිධර්මයේදී මේව බෙදලා බෙදලා බෙදලා චිත්තක්ෂණය දක්වා බෙදනවා. එහෙම බෙදුවාම සෝවාන් මාර්ග කියන්නේ මාර්ගක්ෂණය. සූත්‍ර ක්‍රමයේ හැටියට සමස්තය ගන්න. ඒ ගත්තන් පස්සේ සෝවාන් මාර්ගය කියන්නේ අර අන්ධ බාල ප්‍රත්‍යඥ ස්වභාවයෙන් ඉවත් වෙලා ආර්ය ධර්මය අහලා ආර්ය ධර්මය පිළිබඳව විචක්ෂණව ඒ පුහුණු කරන්නට ආරම්භ කරපු තැන ඉඳලා එතනත්ත සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක්. අපි අර පෙර දිනේ කතා කළේ කාලය පිළිබඳ කාලය පිළිබඳ අභිධර්මයට අනුව අපි කතා කරනවා නම් එක චිත්තක්ෂණයයි වර්තමානය කියන්නේ. එතකොට ඊළඟ චිත්තක්ෂණයේදී ඊළඟ චිත්තක්ෂණය කියන්නේ අනාගතය. ඉක්මුණු චිත්තක්ෂණේ උත්පාද ඨಿತಿ භංග කියලා ගත්තොත් අර ඨಿತಿ කියන ඒ චිත්තක්ෂණය විතරයි අනුචිත්තක්ෂණය විතරයි වර්තමානයේ හැටියට ගන්න තියෙනවා. උත්පාද කියන එක එතන අතීත අතීතට ගිහිල්ලා ඨಿತಿ කියන එක වර්තමානයේ භංග කියන එක ඒක තාම පැමිණලා නැහැ අනාගත. ඒ තරම් සියුම්. හැබැයි අපි සාමාන්‍ය ජනවහරේදී අද දවස වර්තමානය. එතකොට අද කිව්ව ගමන් පැය 24ක විතර කොටසක් අපි වර්තමානයේට අභිධර්ම ක්‍රමයට අනුව ඒක චිත්තක්ෂණයයි වර්තමානයට ගන්න. සම්මුති කතාවේදී අද වර්තමානය කියලා ගත්තහම පැය 24ක් අරගෙන. ඊට පස්සේ අපි සතියක් සම්බන්ධව කතා කරනවා සතිපතා කරන වැඩක් ගැන කතා කරනවා නම් මේ සතිය. මේ සතිය කියන්නේ වර්තමානය. ඒතකොට දින 7ක් අපි වර්තමානයේ හැටියට ගන්න. ඊට පස්සේ අපි මාස ගැන කතා කරනවා නම් මේ මාසේ එතකොට මේ මේ නොවැම්බර් මාසේ දැන් අද නොවැම්බර් 1 වෙනිදා. එතකොට මේ නොවැම්බර් මාසේ. එතකොට මේ නොවැම්බර් මාසේ එතකොට වර්තමානයේ හැටියට ගන්න. ඊළඟට අවුරුදු ගැන කතා කරන මේ 2025 වර්ෂය. එතකොට මේක තමයි වර්තමානයේ. 2024 ඉක්මලා ගිහිල්ලා 2026 තාම ඇවිල්ලා මේ ඇවිල්ලා නැහැ. දැන් මේ 2025 වර්තමාන වර්ෂය. එතකොට දින 365ක්ම අපි වර්තමානයේ හැටියට ගන්න. අන්න වගේ මේ සූත්‍ර ක්‍රමයේ සහ අභිධර්ම ක්‍රමයේ තියෙන වෙනස තමයි අභිධර්ම ක්‍රමේදී ඒක චිත්ත චෛතසික ආදී වශයෙන් පරමාර්ථයටම ගණනය කරනවා. සූත්‍ර ක්‍රමයේ හැටියට කෙනෙකුට අවධානය යොමු කරන સંદર્ભයට අනුව තමයි ඒ කාරණේ විග්‍රහ කරගන්නේ. ඉතින් ඒ නිසා සූත්‍ර ක්‍රමයට අනුව සෝවාන් මාර්ගස්ත පුද්ගලයා කියලා කියන්නේ තථාගත ධර්මයේ දැනගෙන ඒ ධර්මයේ පිළිබඳ විචක්ෂණ බවක් ඇති කරගෙන මමත් ඒ ආර්ය භාවයට පැමිණෙන්න මේ මඟ පුහුණු කරන්න ඕන කියලා උත්සාහයෙන් සති සම්පජඤ්ඤයෙන් ධර්මයේ ප්‍රගුණ කරන තැනත්තා අරිය ශාවක. ඒ තැනත්තා තමයි සෝවාන් මාර්ගයට පිළිපන් තැනත්තා. එතකොට එයා දැන් හික්මෙන්න පටන් අරගෙන. අභිධර්ම ක්‍රමයට අනුව සෝවාන් මාර්ග ක්ෂණය, ඒ මාර්ග සිත ඇති වෙන අවස්ථාව තමයි මාර්ගස්ත කියලා ගන්න ඊළඟ ශ්‍රමය පලස්ත. ඒ නිසා අභිධර්ම ක්‍රමයට අනුව ගන්නකොට මාර්ගස්ත්‍ය සහ පලස්ත්‍ය අතර තියෙන එක චිත්තක්ෂණය. සූත්‍ර ක්‍රමයට අනුව ගන්නකොට ඒක සති ගානක්, වසර ගානක්, සමහරට ආත්ම ගානක් වෙන්නට පුළුවන් ඒ වෙනස. ඉතින් ඒක පරස්පරතාවයක් නෙමෙයි. එතන සූත්‍ර ක්‍රමය අභිධර්ම ක්‍රමය කියලා ඒකේ ගැටෙන බවක් නෙමෙයි. මේ අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන සමහර ස්වාමීන් වහන්සේලා පවා සමහරට ප්‍රකාශ කරනකොට අභිධර්ම ක්‍රමයයි සූත්‍ර ක්‍රමයයි පරස්පර විරෝධී මේකේ යම් ගැටුමක් තියෙනවා. ඒ වගේ ප්‍රකාශන කරන අවස්ථා තියෙනවා. එතන ගැටුමක් නැහැ. එතන පරස්පරතාවයක් නැහැ. එකම කාරණේ කියන්නේ. වෙනස තමයි අභිධර්ම ක්‍රමයේදී පරමාර්ථ දක්වා බෙදා බලලා ඒ ගැන කතා කරන්නේ. දැන් අපි තත්පරයයි කියලා කිව්වන් පස්සේ තත්පරයේ කුඩාම කාල පරිච්ඡේද. හැබැයි දැන් වර්තමානයේ තාක්ෂණයේ දියුණුව නිසා එතකොට සමහර ඔරලෝසෝ තියෙනවා ඒ තත්පරය තවත් 10කට හරි 100කට හරි බෙදලා තියෙනවා. තව සමහර ඒවා තියෙනවා තත්පරය 1000කට බෙදලා. එතකොට එහෙම බෙදුවට පස්සේ ඒවා ඊටාම කුඩා ශ්‍රණයක්. අන්න ඒ වගේ තමයි අපි සූත්‍ර ක්‍රමයේදී සාමාන්‍යයෙන් කෙනෙකුට ග්‍රහණය කරන්නට පුළුවන් සම්මත ස්වરૂපය එක්ක කතා කරනවා. අභිධර්ම ක්‍රමයේදී තා සූක්ෂම තැනට ගිහිල්ලා අපි කතා කරනවා ඒ ක්ෂණයත් එක්කලා පවතින. එතකොට ශෛක්ෂ කියලා කිව්වේ ශික්ෂණය වෙනවා කියලා කිව්වේ සෝවන් මාර්ගස්ථයාගේ ඉඳලා අරහත් ඵලය සාක්ෂාත් කරන අවස්ථාව දක්වා ඒ තනත්තා හික්මන කෙනෙක්. ඒ හික්මන කෙනාගේ බල ධර්ම තමයි සද්ධා, හිරියොත්ප්ප, විරිය, පඤ්ඤා. මේ ධර්ම පහ. ඒවට කියනවා පංචසේක බල. එතකොට ශෛක්ෂයාගේ බලයක් වෙනවා හිරියොත්තප්ප. හිරියොත්තප්ප ඇයිද බලයක් වෙන්නේ? අර අහිරික අනොත්තප්ප කියන ධර්ම දෙක මැඩපවත්තන. ඒවා ඛණ්ඩණය කරනවා, යටපත් කරනවා, අහෝසි කරනවා. ඒ නිසා තමයි ඒ ආර්ය භාවයටපත් වෙන පුද්ගලයාගේ ಗುಣ හැටියට දක්වන්නේ දැන් අර මේ මාර්ගයේ ගමන් කරන තාක්කල් එතනත් ඒකට පුහුණු වෙනවා. ඒ පුහුණු වෙන කාලෙත් මේක තමයි බල ධර්ම වෙන්නේ. මේ බල ධර්ම දෙක හිරියොත්ප්ප කියන බල ධර්ම දෙක නැතිනම් ඒ පුද්ගලයාට සෝවාන් මාර්ගය සඳහා අවශ්‍ය ශික්ෂණය ප්‍රගුණ කරන්න බෑ. ඇයි ඒ විටින් විට ඇද වැටෙනවා. ඒතකොට හොද හොද මඩේ දාන්න වගේ තමයි ඒ ඒ ගැටලුව මතුවෙන්නේ. හොද හොද මඩේ දාන්න වගේ ප්‍රශ්නයක් මතුවෙනවා. මේ සුද්ධ කරනවා ආයෙ ඇදගෙන. මේ සුද්ධ කරනවා ආයෙත් ඇදගෙන වැටෙනවා කිලිටි වෙනවා. ඒතර එහෙම නොවි ඉදිරියට ඉදිරියට සෝවන් මාර්ගයේ සෝවන් ඵලය දක්වා පැමිණෙන්නට නම් ඒතනත්තට මේ හිරියොත්ප්ප ධර්ම දෙක බල ධර්ම හැටියට ශක්තිමත් දැන් අපි පෙර දිනයකත් සිහිපත් කළා මේවා ධර්ම හැටියට අපේ මනසේ මතුවෙච්ච පමණින් ඉන්ද්‍රිය ධර්ම වෙන්නෙත් නැහැ බල ධර්ම වෙන්නෙත් නැහැ බොජ්ජංග වෙන්නේ. දැන් අපි සද්ධාව ගැන සතිය ගැන කතා කරනකොටත් කතා කළා මේවා සෝබන සාධාරණ චෛතසික කියලා කියන්නේ බෞද්ධයා තුල පමණක් නෙමෙයි අබෞද්ධයෙක් උනත් කුසලයක් කරනවා නම් ඒ අයගේ කුසල් සිත්වලත් මේවා අනිවාර්යෙන් ඇති වෙනවා මොකද මේවා බෞද්ධයින්ට සාධාරණ නෙමෙයිනේ සෝබන සාධාරණ සෝබන සාධාරණ කියලා කියන්නේ කුසල් සිත් යම් කෙනෙක් තුල කුසල් සිත් ඇති වෙනවා නම් එයාගේ ආගම ಜಾති අදාළ නැහැ ඕනම කෙනෙකුගේ කුසල් සිතක මේවා ඇති වෙනවා. හැබැයි තියෙන වෙනස තමයි ඒ ඇති වෙන්නේ ඊටාම ප්‍රාථමික මට්ටමේ. දුර්වල මට්ටමේ. ඒ දුර්වල මට්ටමින් ඇති වෙන මනෝභාවයන් අපි උත්සාහයෙන් ප්‍රගුණ කළොත්, වර්ධනය කළොත් තමයි ඒක බල ධර්මයක් බවට පත් වෙන්නේ. අනෙකුත් ප්‍රතිවිරුද්ධ බල මැඩපවත්තන. ඒක ඉන්ද්‍රිය ධර්මයක් හැටියට තමන්හා සංප්‍රයුක්ත නාම රූප ධර්මයන්ට අධිපති බව දක්වනවා. නිර්වාණයත් එක්ක පවත්වාගෙන යන්නට අවශ්‍ය ඉන්ද්‍රිය ගුණය සක්‍රිය වෙන්නේ. ඊළඟට ඒක විමුක්තිය ඉලක්ක කොටගෙන නිවන ඉලක්ක කොටගෙන පුහුණු කළොත් තමයි බොජ්ජංග ගුණයෙන් යුක්ත වෙන්නේ. එහෙම නැත්නම් නිකම්ම නිකම් කුසල චෛතසිකයක් විතරයි. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා සද්ධාය බික්කවේ සම්මුඛී භාවා සද්දෝ කුල පුত্তෝ බහම් පුඤ්ඤම් පසොත්. ඒතර සද්ධාවන්ත කුල පුත්‍රයා ඒ කුල පුත්‍රයාගේ සද්ධාව සම්මුඛ කරගන්නට ඕන, මතු කරගන්න ඕන, අවදි කරගන්න ඕන, ඉදිරිපත් කරගන්න ඕන. ඒක ඉදිරිපත් කරගත් ඔහු ස්වභාවයෙන්ම සද්ධාවන්තයි. නමුත් ඒ සද්ධාව මතු කරලා ඉදිරිපත් කරගත්තොත් තමයි ඒ ඒ සද්ධාව බලයක් හැටියට, ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක. එහෙම නැත්නම් ඒක යටපත් වෙලා යනවා. අපි තුල වීරය තියෙන්න පුළුවන් වීරය අවදි කළොත් තමයි පටන් ගන්නා ලද වීරය ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් ඒක සක්‍රිය කළොත් විතරයි අපට ඒක කුසල පක්ෂයේදී ඉන්ද්‍රිය ධර්මයක්, බල ධර්මයක්, වොජ්ජංග ධර්මයක් හැටියට වැඩ කරන්නේ. එහෙම නැත්නම් වීරය තියෙනවා. ඒ තිබුණා වුණාට ඒක අර අර මට්ටමට බල ගැන්විලා නැහැ. ඉතින් ඒ නිසා මේ හිරියොත්ප්ප ධර්ම අපි ළඟ තියෙනවා තිබුණා වුණාට මේවා බල ධර්ම හැටියට වැඩෙන්නට ඕන අර අකුසල පක්ෂේ මැඩපවත්තන. දැන් ප්‍රතඥ පුද්ගලයා තුළ ඒ කියන්නේ සෝවාන් මාර්ගය මාර්ගක්ෂණය දක්වා මාර්ගසිත පහළ වෙන අවස්ථාව දක්වාම ඒතනත්තා සෝවාන් මාර්ගයේ යන කෙනෙක් වෙන්නට පුළුවන් යන කෙනෙක් වුණාට ඒතනත්තාගේ මනසේ මේවා විටින් විට ඇති වෙමින් දුබල වෙමින් තමයි යන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ධර්ම දෙක දුර්වල වෙමින් යනවා. හැබැයි ඒක බල දෙකක් හැටියට බහුලව ක්‍රියාත්මක වෙනවා තමයි ඒතනත්තට වඩා ඉක්මනින් ඒ මාර්ගයේ ඵලය සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් සෝවාන් වෙච්ච පුද්ගලයෙක් එසැනින්ම සකෘදාගාමි වෙනවද එහෙම නැත්නම් සෝවාන් වෙච්ච පුද්ගලයා කලක් ගිහිල්ලාද සකෘදාගාමි වෙන්නේ. ඒක තීරණය වෙන්නේ මොකක් මත මේ ඒත් මේ සේක බල ධර්මයන්ගේ බලවත්භාවයේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ බලවත්භාවය. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම ඉන්ද්‍රිය ධර්ම හැටියට කොතෙක් ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවද ඒතනත්තගේ මනසේ කියන කාරණය සහ සද්ධා හිරියොත්ප්ප විරිය පඤ්ඤා කියන මේ ධර්ම බල ධර්ම හැටියට ඒතනත්තගේ මනසේ කොච්චර දුරට ක්‍රියාත්මක වෙනවද ඔය කාරණා මත තමයි සෝවාන් ඵලයටපත් වෙච්ච පුද්ගලයා ඒ එසැනින්ම සකෘදාගාමි වෙනවද? එහෙම නැත්නම් කාලයක් ගිහින් සකෘදාගාමි වෙනවද? එහෙම නැත්නම් ඊළඟ භවයේ සකෘදාගාමි වෙනවද? එහෙම නැත්නම් භව කීපයක් ගිහිලා සකෘදාගාමි වෙනවද? මේවා තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ මේ ධර්ම වැඩෙන ප්‍රමාණයත් එක්කලා. ඉතින් ඒ නිසා මේ ධර්ම අපි මූලිකව හඳුනා ගන්න ඕන ඒවැ ගති ලක්ෂණ පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න ඕන හඳුනාගෙන ඊට පස්සේ ඒවා ඒ ඒ තැන බලයක් හැටියට ඉන්ද්‍රියක් හැටියට බොජ්ජංගයක් හැටියට ඒවා බල ගන්නවන්නේ වර්ධනය කරන්නේ ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා හඳුනා ගන්නවා අන්න එහෙම හඳුනාගෙන ක්‍රියා කරන පුද්ගලයා තමයි බෞද්ධයෙක් හැටියට නිවනට යොමු වෙන්නේ එහෙම නැතුව අන්‍යාගමික අන්‍ය ජාතියක ඕනම ජාතියක ඕනම ආගමක කෙනෙකුට ඒ වගේම ආගමක් මොකක්වත්ම නැති කෙනෙකුට වුණත් කුසල් සිතක් පහළ වෙනවා නම් ඒ කුසල් සිතේ අනිවාර්යෙන් සද්ධා හිරියොත් සති හිරියොත්ප්ප මේ ධර්ම පවතිනවා අලෝභ අද්වේෂ මේ ධර්ම පවතිනවා හැබැයි පැවතුනාට ඒවා ඒතරත්තාගේ මනසේ ඉන්ද්‍රිය මට්ටමට වැඩිලා නැත්නම් බලධර්ම මට්ටමට වැඩිලා නැත්නම් බොජ්ජංග මට්ටමට වැඩිලා නැත්නම් අදාළ නිර්වාණයට සහාය වෙන්නට සමත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යම් ශෛක්ෂයෙකුගේ චිත්තසංතානේ මේ සද්ධා හිරියොත්ප්ප විරිය පඤ්ඤා කියන මේ ධර්ම බලයක් හැටියට ක්‍රියාත්මක වෙනවා නම් එතකොට සද්ධාවෙන් අශ්‍රද්ධාව දුරු කරනවා හිරියොත්ප්ප දෙකෙන් පාපයට ලැජ්ජා බය ඇති කරනවා පාපයෙන් වළක්වනවා ඊළඟට වීරයෙන් කුසල වීරයෙන් අකුසල් දුරු කරමින් නූපන්න කුසල් නූපදවමින් උපන්න කුසල් නූපන් කුසල් උපදවමින් උපන් කුසල් වර්ධනය කරමින් ක්‍රියාත්මක වෙනවා ප්‍රඥාවෙන් ලෝක ධර්මතාවය ප්‍රකට කරනවා අවබෝධ කරනවා ඉතින් ඒ ධර්ම ටික ඒ යම් තරමකටද අපි තුල බලයක් බවට පත් වෙන්නේ ඒ තරමට තමයි අපේ නිර්වාණ ගාමිනී මාර්ගයේ වේගවත් වෙන්නේ. ඒ නිසා මේ හිරියොත්ප්ප දෙක අකුසල බල දෙක මැඩීමට සමර්ථ මහා බල දෙකකි කියලා නායක හඳුරු පැහැදෙනවා. ඊළඟට ලෝකයෙහි අකුසල් කිරීමට ලැජ්ජාව පමණක් නොව කුසල් කිරීමට ලැජ්ජාවක්ද ඇත්තේ. පින් නොකරන සෑම කල්හිම පාපේ ඇලී ගැලී සිටින ඇතැමුන්ට පින් කිරීමට ලැජ්ජාවක් තිබේ. සමහරු සිල් සමාදන් වීමට ලැජ්ජාවන් නොයි. පින් කිරීම පිළිබඳ වූ ඒ ලැජ්ජාව කියන ලද හිරිය නොවේ. එය කුසල පිළිකුල් කිරීම වශයෙන් පහළවන්නා වූ ද්වේෂය. එතකොට කුසලය පිළිකුල් කරන. ඇයි පිළිකුල් කරන්නේ? විවිධ හේතු තියෙන්න පුළුවන්. තමන්ට එතනදී අනිත් අය අපහාසයෙන් උපහාසයෙන් බලයිද තමන් අව탁සේරු වෙයිද එතකොට මේ මොන වගේ වාතාවරණයක් ගොඩ නැගෙයිද ඒ විදිහට නොඑක් පැතිවලින් කල්පනා කරලා නොඑක් පැතිවලින් කල්පනා කරලා ඒ පිළිබඳව කුසලය පිළිකුල් කරන ගතිය. එතකොට එතන ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම ද්වේෂ මූලික සිතක්. ඒ නිසා ඒක කුසලයක් නොවේ කියන බව. එසේම සමහරු කුසලයට පවා බිය වෙති. පින්කම් කරන තැන් වලට යාමට පවා බිය වෙති. පින් කිරීම පිළිබඳ වූ පින් කිරීම පිළිබඳ වූ ඒ බිය කියන ලද ඔත්තප්පේ නොව භයාකාරයෙන් පහළවන්නා වූ ද්වේෂයමයි. සමහරු බරක් ගෙන යාමට බර වැඩක් කිරීමට ඇඳුම් පැළඳුම් හොඳ නැති බවට ගෙවල් හොඳ නැති බවට, දුප්පත් බවට, නූගත් බවට ලැජ්ජා ඇත්තෝය. එයද හැකිලෙන ආකාරයෙන් පහළවන්නා වූ ද්වේෂය හෝ හීනමානය. දැන්නේ නිසා තමයි අපි සිහිපත් කළේ ලැජ්ජා බය කියලා නිකන් කිව්වට හිරියොත්ප්ප කියන චෛතසික ධර්ම දෙකේ හැබෑ අර්ථය නිකම්ම ලැජ්ජා බය කිව්වට හරියට ගන්න බෑ. ඒක සාමාන්‍ය ජනවහරේදී එහෙම කතා කරනවා වෙන්නට පුළුවන්. හැබැයි අපි ධර්ම කතාවකදී විශේෂයෙන් ඒකට එකතු කරන්න ඕන පාපයට ලැජ්ජා බය. ඉතින් පාපයට ලැජ්ජා බය කියලා කිව්වත් ඒ පාපයට බය බය කියන එක බියපත් කියන තැනට આવොත් එතන සූක්ෂම ද්වේෂය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නිසා බිය දැකලා බිය වටහාගෙන ඒන් බැහැර වෙන්න ඒට උද්‍යෝගිමත් නොවන ගතිය, පසුබාන ගතිය, ඒන් තැති ගන්නා ගතිය තමයි ඒ තනත්තා පාපෙන් වළක්වන්නට උපකාර වෙන කුසල පක්ෂෙහි යෙදෙන සෝබන සාධාරණ චෛසික ධර්මය වේ. අපිට තව පොඩි කාලයක් තියෙන නිසා අපි ඊළඟ චෛසික ගැනත් අවධානය යොමු කරමු. අලෝභය මේවා අපට ඉක්මනින් කතා කරන්න පුළුවන් වෙන්නේ අපි කලිනුත් ඒකට ප්‍රතිවිරුද්ධ ධර්ම ගැන කතා කරලා තියෙන නිසා අපි අකුසල පක්ෂයේදී ලෝභය ගැන කතා කළා දැන් මෙතන අලෝභය අලෝභය අන්ධකාරයට ප්‍රතිපක්ෂ ආලෝකයේසේ ලෝභයට ප්‍රතිපක්ෂ වූ ලෝභයට නැගී සිටීමට ඉඩ නොදෙන්නා වූ ලෝභය මැඩලන්නා වූ එක්තරා ස්වභාවයක් ස්වභාවයක් ඇත එය අලෝභයය ලෝභ සහගත චිත්තේ ලාටුවක් මෙන් ගන්නා වූ ආරම්මණෙහි ඇලෙන්නේ. අලෝභ සහගත චිත්තය පියොම් පතෙහි ජල බින්දු සේ ඇලීමක් නැතිව ආරම්මණය ගන්නේ. ලෝභයට ප්‍රතිපක්ෂ එක්තරා ධර්මයක් කියා මිස ලෝභයාගේ අභාවය හේවත් නැති බව අලෝභයයි නොගත යුතුය. දැන් මේක ඊටාම් වැදගත් තැනක්. අලෝභය පරමාර්ථ වශයෙන් विद्यमान ස්වභාවයකි. ලෝභයාගේ අභාවය සිස් බව වූ ප්‍රඥප්ති මාත්‍රයක් මිස පරමාර්ථ ධර්මයක් නොවේ. දැන් <clears throat> ලෝභය අලෝභය කියන්නේ මොකක්ද කියලා අපි හුඟක් දෙනාට පැහැදිලිනේ. ලෝභය කියලා කියන්නේ ආරම්මණෙහි ඇලෙන බව, ආරම්මණය ග්‍රහණය කරන බව. අලෝභය කියලා කියන්නේ එහෙම අරමුණෙහි ඇලෙන්නේ නැති බව. ඒක මහානායක හඳු උපමාවකින් දේශනා දක්වනවා. ලෝභය ලාටුවක් වගේ ආරම්මණයෙහි ඇලිලා ගන්න. එතකොට අලෝභය පියුම් පතක ඒ කියන්නේ නෙළුම් පතක තියෙන ජල බිඳුවක් වගේ. නෙළුම් පත නෙළුම් පතේ ජල බිඳුව තියෙනවා. හැබැයි ඒක බදාගෙන නැහැ. ඒකේ ඇලිලා නැහැ. ඒ ජල බිඳුව ඉවත් වුණාම එතන වතුර තිබුණාද කියලා හොයන්නවත් බෑ. හැබැයි වතුර තියෙනවා. ඇලෙන්නේ නැති. අන්න ඒ වගේ අර ලෝභය සහ ලෝභෙහි වෙනස. එතකොට මෙතන විශේෂ කාරණයක් කියනවා ලෝභයෙහි අභාව මාත්‍රය අලෝභයයි කියා නොගත යුතුය. ඒ කියන්නේ දැන් ලෝභය නැත්තම් එතන අලෝභය තියෙනවා. එහෙම කියන්න බෑ. ලෝභය ලෝභයාගේ අභාව මාත්‍රය වෙනම කාරණා. අලෝභය කියන ගුණය වෙනම කාරණා. එතකොට දැන් මේක දෙකක් හැටියට අපි හඳුනා ගන්නේ ඇයිද? ලෝභය යටපත් වෙන්න උපකාර වෙන තව ධර්ම තියෙනවා. අපි හිතමු සද්ධාවෙන් ලෝභය යටපත් වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රඥාවෙන් ලෝභය යටපත් වෙන්න පුළුවන්. වීරයෙන් ලෝභය යටපත් වෙන්න පුළුවන්. මෙහෙම විවිධ ධර්ම වලින් ලෝභය යටපත් කරන්න පුළුවන්. එතකොට මේ ලෝභය දුරු වීම එක් ධර්මයක්. ඒ ලෝභයට ප්‍රතිවිරුද්ධ වූ අලෝභය තවත් පරමාර්ථ ධර්මයක්. ඒ නිසා ලෝභයේ අභාවත් මාත්‍රය නිකම්ම එතන තියෙන නිකන් කතා විවාහරයට කියන ප්‍රඥප්තියක් විතරයි. ලෝභය නැති බව කියලා කියන්නේ ප්‍රඥප්තිය. ලෝභය නැති වුනහම ඉතින් එතකොට ලෝභය නැහැනේ, චෛසිකේ නැහැ. හැබැයි එතන අලෝභය තියනවා කියන කතාවක් නෙමෙයි කියන්නේ. එතකොට ලෝභය නැති තැන අලෝභය තියනවා අන්න ඒක වඩා ප්‍රබලයි. ඒක වඩා ශක්තිමත්. ඒ නිසා මේ ධර්මනේ පටලවා ගන්නට එපා කියන එකයි මහානායක හඳුරා වෙතන්දි පැහැදිලි කරනවා. එතකොට අද්වේෂය පිළිබඳවත් ඒ විදිහම කාරණයක් පැහැදිලි කරනවා. අදෝෂය උෂ්ණයට විරුද්ධ ස්වභාවයේ වූ සීතල බඳු වූ ද්වේෂයට විරුද්ධ වූ ද්වේෂයට නැගෙන්නට නොදෙන්නා වූ ද්වේෂයෙන් මැඩලන්නා වූ එක්තරා ස්වභාවයක් ඇත. එය අද්වේෂයය. එතකොට ද්වේෂය කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන බව ඊට ප්‍රතිවිරුද්ධ ධර්මය අද්වේෂය. මෛත්‍රිය යනොද අද්වේෂයමය. එතකොට මෛත්‍රිය කියලා කියන්නේ අද්වේෂය. ඒ අද්වේෂය අපිට දියුණු කරන්න පුළුවන්. අපි සිහිපත් කළ එකයි මේ ධර්ම සෝබන සාධාරණ ධර්ම. සෝබන සාධාරණ කියන්නේ හැම කුසල් සිතකම අනිවාර්යයෙන් යෙදෙනවා. හැබැයි යෙදුණු පමණට ඒ ධර්මයේ බලවත් ධර්මයක් නොවෙන්නට පුළුවන්. බලවත් ධර්මයක් නොවුනොත් කුසල් සිතේ හටගත්තා වුණාට ඊට වඩා ප්‍රබල අකුසල මනෝභාවයන් එනකොට මේවා යටපත් වෙලා යනවා. එතකොට ඒ කුසල්සිත මතු වෙන්නේ නැහැ. බොහෝ වේලාවකට මතු කරගන්න බෑ. උත්සාහ කළත් සමහරට මතු කරගන්න බෑ. ඇයි ඒ? කුසල්සිත ඇති නොවෙනවා නෙවෙයි. ඒ කුසල්සිතේ ඇති වෙන මේ ධර්ම මේ චෛතසික ධර්ම ගොඩක් දුබලයි. දුබල වුණාම ඒවට අර ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩ පැවැත්වීමේ බලය ඒවා තුල ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වෙනස හඳුනාගත යුතුයි පැහැදිලිව. අනුන්ට සැපයක් වනු කැමති බව යහපතක් වනු කැමති බව අද්වේෂයයි කීමටද වටනේ. එතකොට දැන් මෙතන කියවනේ අද්වේෂය කියන්නේ මෙත්තාවයි කියලා. එතකොට මේ මෙත්තාවේ ස්වરૂපය තමයි අනුන්ට යහපතක් වෙනවට කැමති බව සැපයක් වෙනවට කැමති බව කියන මේ ගුණය. එතන පැහැදිලි කරනවා ද්වේෂයගේ අභාවය අද්වේෂයයි නොගත යුතුය. ද්වේෂය නැතිනම් එතන අද්වේෂය හෙවත් මෙත්තාව තියෙනවා කියලා නොගත යුතුය. ද්වේෂ සහගත චිත්තය බල්ලෙකු විසින් ශාවකු අල්ලන්නාක් මෙන් ආරම්මණය රෞද්‍රාකාරයෙන් ගන්නේ. අද්වේෂ සහගත චිත්තය මවක් දරුවෙකුගේ හිස පිරිමදින්නාක් මෙන් අනුකූලාකාරයෙන් ආරම්මණය ගන්නේ. එතකොට එතනත් කියනවා ද්වේෂය නැති බව අද්වේෂයයි කියලා නෙමෙයි ද්වේෂය කියලා කියන්නේ අකුසල චෛතසිකය. ඒක ඇති වෙලා නැති වෙන්න පුළුවන් එය අනිත්‍ය ධර්මයක් නිසා එය භාව ප්‍රාප්ත වීම මාත්‍රයෙන් එතන අද්වේෂය තියනවා කියලා කියන්න බෑ ඒ හටගත් ද්වේෂය නිරුද්ධ වීමේදී ද්වේෂය නිරුද්ධ වුණා හැබැයි ඊළඟ ශ්‍රණයේදී යලි ද්වේෂය හට ගන්නට පුළුවන් එතකොට ඒ ඊළඟ මොහොතේ द्वේෂය හට නොගන්නට නම් එතන අද්වේෂය පමනවන්නට ඕන. අද්වේෂය පමනවනවා කියන්නේ කුසල් සිතක් ඇති වෙනවා. මොකද අද්වේෂය සෝබන සාධාරණයිනේ. එතකොට කුසල් සිතක් ඇති වුණොත් විතරයි අද්වේෂය මතුවෙන්නේ. එහෙම නැත්නම් අද්වේෂය මතු වුණොත් තමයි කුසල් සිතක් ඇති වෙන්නේ. එතකොට එහෙම වුණොත් තමයි අර මෙතෙක් ඇති වුණු ද්වේෂය මැඩපවත්වන්න පුළුවන්. ලෝභය ගැනත් ඒ වගේ. ලෝභය අකුසල චෛතසිකයක් අකුසල් සිතක තමයි එතකොට ඇති වෙන්නේ. එතකොට ඒ සිත නිරුද්ධ වෙන්නට ඒක නැති වෙන්නට ආයේ අලෝභයක් ඕනේ හටගත් නාම රූප ධර්ම අනිත්‍ය ධර්මය නිසා අභාව ප්‍රාප්ත වෙනවා. ඒ අභාව ප්‍රාප්ත වීම කියන්නේ අලෝභය නෙමෙයි. ඒ අභාව ප්‍රාප්ත වෙනකොට යලි ලෝභය හට ගන්න පුළුවන් හේතු ප්‍රත්‍ය තියෙනවා. හැබැයි එතන හේතු ප්‍රත්‍ය යට කරන්න පුළුවන් අලෝභය නැමැති ධර්මය පමුණුවන්නට පුළුවන්. ඒක පමුණුවන්නට නම් කුසල් සිතක් ජනිත වෙන්නට ඕන. ඉතින් මේ විදිහට මේ ධර්ම අපි ප්‍රවේශමෙන් හඳුනා ගන්න ඕනේ. ඒතකොට අලෝභය අද්වේෂය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි ලෝභ ද්වේෂ කියන ධර්ම දෙක පිළිබඳව දීර්ඝව කතා කළා. ඒ කතා කරද්දී අලෝභ අද්වේෂය පිළිබඳව අපිට පැහැදිලි අදහසක් ඇති කරගන්නට පුළුවන් වුණා. ඉතින් ඒ නිසා තමයි අපි කෙටියෙන් අලෝභ අද්වේෂ කියන චෛසික දෙක පිළිබඳව කතා බහ කළේ. එහෙමනම් අපි අද දවසේ චෛතසික හතරක් ගැන කතා කළා. හිරි, ඔත්තප්ප. හිරි ඔත්තප්ප දෙක එකටම අරගෙන කතා කරන්නේ. මේ දෙක ඒකාබද්ධව යෙදෙන චෛතසික ධර්ම දෙකක් විශේෂයෙන්. ඒ නිසා එතකොට ඊළඟට අලෝභය සහ අද්වේෂය කුසල් සිතේ යෙදෙන සෑම කුසල් සිතකටම සාධාරණ චෛතසික. එතකොට දැන් මෙතනදී අපි පෙර දිනක කිව්වා අකුසල් වල ඒක හේතුක අකුසල් තියෙනවා. නමුත් කුසල් වල ඒක හේතුක කුසල් නැහැ. ඇයි අකුසලයේදී මෝහය පමණක් යෙදුණු අකුසල් තියෙනවා. හැබැයි කුසල් සිත්වල අලෝභ අද්වේෂ කියන චෛතසික දෙකම සෑම කුසල් සිතකටම සාධාරණයි. මේ සකුසල පක්ෂයේ හේතු වෙන්නේ අලෝභ අද්වේෂ අමෝහනේ. එතකොට අලෝභ අද්වේෂ අමෝහ කියන හේතු තුනෙන් හේතු දෙකක්ම කුසල සාධාරණ. ඒ නිසා කිසිදු කුසල් සිතක් ඒක හේතුක වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ද්වි හේතුකයි. ඇයි? අලෝභ, අද්වේෂ දෙක සෝබන සාධාරණ නිසා. හැම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන නිසා. ඒ වගේම අපි කතා කළා අකුසල් සිත ත්‍රි හේතුක වෙන්නේ නැහැ. ඇයි? ලෝභ, ද්වේෂ දෙකම එක සිතක යෙදෙන්නේ නැහැ. එක්ක මෝහයෙන් විතරක් එහෙම නැත්නම් ලෝභ, මෝහ කියන දෙක. එහෙම නැත්නම් ද්වේෂ මෝහ. ওই විදිහටයි අකුසල. ලෝභ ද්වේෂ මෝහ කියලා තුනම එකතු වෙන්නේ ඒ ද්වේෂයයි ලෝභයයි එක්සිතක එකට හටගන්න නැති නිසා. එතකොට සෑම කුසල අපි එතකොට මෙතනදී අපිට මතු කරන්නට ඕන උනේ කුසල පක්ෂයේ ඒක හේතුක කුසල නැහැ කියලා කියන්නේ. ඇයි මේ හේතු දෙකක්ම අලෝභ අද්වේෂ කියන හේතු දෙකම සෝබන සාධාරණ නිසා සෑම කුසල්ස කොච්චර කුසල්සිත දුර්වල වුණත් ඒ කුසල්සිතේ අලෝභ අද්වේෂ කියන චෛසික දෙක අනිවාර්යෙන් තියෙනවා දුර්වල මට්ටමින් හෝ නමුත් අමෝහය කියන චෛසිකේ එන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිතක අපි අමෝහය පිළිබඳව ඊළඟ සතියට කතා කරන්නට ඉඩ කඩ තියාගෙන අද දවසේ දේශනාව අපි මේ පමණකින් නිමා කරමු අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු